ධර්ම ප්‍රඥා බුදුදහම හේතුඵල වාදයක් යයි පවසති. එහෙත් හේතුඵල දැකිය නොහැකි බවත් දැකිය හැක්කේ චාරයට ප්‍රතිචාර බවත් පවසති. මේ පිළිබඳව විග්‍රහයක් කරන්න කියමින් ඉල්ලා සිටිනවා. චාරයට ප්‍රතිචාරය කියන එක අපිට මේ සාමාන්‍ය පේන දෙයක්. ඒකයි පෙනෙන කාරණයක් කියන්නේ. ඒ කියන්නේ යම් කිසි විදියක අසත්පුරුෂ පිරිසක් නම් ඉන්නේ. සත්පුරුෂ ධහමකට ප්‍රතිචාරය හොඳ එකක් දෙන්නේ නැහැ ඒ අය. ඒ සත්පුරුෂ ධර්මයකට සත්පුරුෂ ප්‍රතිචාර දෙන්නේ යහපත් ප්‍රතිචාර දෙන්නේ සත්පුරුෂය අතරේ. අසත්පුරුෂ ධර්මයන්ට යහපත් ප්‍රතිචාර දක්වනවා අසත්පුරුෂය. ඒ චාරයේ ප්‍රතිචාරය කියන්නේ එහෙම එකක්. කර්මයේ විපාකය කියන්නේ එහෙම එකක් නෙමෙයි. හොඳ කර්මයක් සිද්ධ කළොත් ඒකට හොඳ ප්‍රතිඵල උදාකරන විපාකයක් ගොඩ නැගෙනවා. ඒක න්‍යාය ධර්මයක්. ධර්ම න්‍යාමයක්. අරක ප්‍රයෝගයෙන් හටගන්න විපත්තියක්. චාරයේ ප්‍රතිචාරයේ කියන එක එක ප්‍රයෝග සම්පත්තියක් එක ප්‍රයෝග විපත්තියක්. අසත්පුරුෂයන් අතර චාරයට අසත්පුරුෂ ප්‍රතිචාරයක් දෙනවා. කොහොමද ඉන්නේ කොටද? යහපතක් දැක තැන පහර ගහනවා. අසත්පුරුෂ ප්‍රතිචාරයේ හැටි. සත්පුරුෂ ප්‍රතිචාරයේ යහපතක් දැක තැන ප්‍රශංසා කරනවා. ඒක අනුගමනය කරනවා පිළිගන්නවා. එතකොට ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? සම්පත්තිය ප්‍රයෝග සම්පත්තියක් වෙනවා. ඒක ගති සම්පත්තියට හේතු වෙනවා. ලෝකේ කාල සම්පත්තියට හේතු වෙලා උපදි සම්පත්තිය නැගෙනවා. ඒක ප්‍රයෝගයේ මුල් කරගෙන යන ප්‍රතිචාර ක්‍රමයක් වගේ. ඒ වගේම අසත්පුරුෂයන් අතර චාරයේ ප්‍රතිචාරය අසත්පුරුෂ එකක් වෙනකොට යහපතට පහර ගහනවා. ප්‍රතිචාරය අසත්පුරුසයි. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රයෝග විපත්තියක්. ප්‍රයෝග විපත්තියක් ඇති වුනහම ගති විපත්තියක් හට ගන්නවා. අභ්‍යන්තර මානසිකත්වයේ දූෂ්‍ය වෙනවා. ඒ මුල් කරගෙන මේ විශ්වයේ විහිදෙන ශක්තියක් නිසා කාල විපත්‍යයකට මුල් වෙනවා. ඉරහඳ පවා කක්ෂයෙන් පිටපයින්නවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ වෙලාවේදී වැහි හුලං කාල විනාශ වෙලා යනවා. ඍතු විපර්යාස වෙනවා. ඒ වීම නිසා මොකද වෙන්නේ? කලට වැහි වහින්නේ නැහැ. අකලට වැහි වහිනවා. ඒ වගේ විශාල ඉඩවර එනවා. භවභෝග සම්පත් පිරිහිලා යනවා. රසයෙන් අඩු වෙනවා. රසයෙන් අඩු වෙච්ච පෝෂණයෙන් අඩු වෙච්ච වාවෝග පරිහරණය කරන මිනිස්යන්ට උපදී විපත්තියක් එනවා. ලෙඩ රෝග හැදෙනවා. කරදර එනවා. දුර්වල වෙනවා. ප්‍රතිශක්ති නැතිව යනවා. විවිධ වසංගල වල මුහුණ දෙනවා. මේ ආදි වශයෙන් මහ විනාශයට හේතුත් වෙනවා. ඒ තමයි චාරයේ ප්‍රතිචාරයේ මුල් වෙලා හිටන් ප්‍රයෝග විපත්තියෙන් විපත්තියක් හටගන්න හැටි. ප්‍රයෝග සම්පත්තියෙන් සම්පත්තියක් හටගන්න ක්‍රමේ තමයි අර කිව්වේ ඉතලම ප්‍රයෝග සම්පත්තිය, ගති සම්පත්තිය, කාල සම්පත්තිය, උපදි සම්පත්තිය කියලා. ওই දෙකම කර්මයේ විපාක නෙමෙයි. චාරයේ ප්‍රතිචාර ක්‍රමයේ කිව්වේ ඕකයි. හොඳ කර්මයක් කරලා ඒ කර්ම විභීදයක් භවයේ පිහිටනවා. කර්ම භවයේ. අන්නේ කර්ම භවයේ පිහිටන එක අපිට පේන්නේ නැහැ. පිටව බව අපිට හිතා ගන්න අමාරුයි නමුත් මතක් කරලා බැලුවොත් පේනවා. අපි කරපු යම්කිසි හොදක් හෝ නරකක් ඇත්නම් මතක තියෙනවානේ. මතක් කරපුවා මතක් වෙනවා. කොහොමද මතක් වුනේ? ඒ අතීතයේ වෙච්ච හොඳ හෝ නරක සිද්ධිය කරපු හැටි කියපු හැටි මැවිලා පේන්නේ නැහැ පේනෝ අරමුණු වෙලා. කුමද අරමුණු උනේ? මනසට ධර්මයක් අරමුණු වෙලා ඒක දැක්කේ. අන්නේ ධර්මය මොකක්ද බලපුවාම අන්නේ එක තමයි කර්ම භවයේ පිහිටන එක කර්ම භවයක් තියෙන බව දැනගන්නේ ඕකෙන්. ඒක පිහිටන භවයේහි. ඒකට කියනවා කර්ම භවය, අත්ති කම්ම භව. අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. ඔන්නේ කර්ම භවයේ පිහිටපු කර්ම බීජ අප්‍රමාණයි. ඉතින් අපේ මතක සටහන් බැලුව කොච්චරද? දැන දැන කරපු සියලු කර්ම අර කර්ම බීජ ගොඩේ තියෙනවා. දැන දැන කරපු අපිට මතකයි. අමතකුනේ පිස්සුවෙන් කළා නම් පිස්සු හැදිච්ච ඕල් මාද වෙලා හිටියනම් ඒ වගේ ලක්ෂණ කරපුවා මතක නෑ ඇහුවොත් එහෙ මොකද කළේ? අනේ මන් දන්නේ නෑ මොනවා කළාද? මොකද දැන දැන කරන්න හැකියාවක් නෑ. එහෙම ඒවා නෙමෙයි මේ කර්ම බීජ කිව්වේ දැන දැන කරපුවා. ඒවා හොඳට මතකයි. මතක් වුණේ කොහේ තිබිලාද? අර කර්ම භවයේ පිහිටන්නේ. ඔන්න ඒ කර්ම භවයේ පිහිටනේවා තමයි. උප්පත්ති භව වශයෙන් පටිසන්ධියක් ඇති කරන වෙලාවට ඇදලා ඉන්නේ. සම්බන්ධ වෙන්නේ. අන්න ඒවැ තමයි. හොඳක් කෙරුවා නම් කවුරු මොනවා කළත් කාගේවත් පැත්තක් ගන්න නැහැ. හොඳක් ඇති කරන පටිසන්ධියකට ඒක එනවා. කලේ නරකක් නම් ඒක ඇදලා આવොත් එහෙම සතර පායි මිසක් ආයි මෙහාට නවත්තන්න බෑ කාටවත් මේ පන්දන් අල්ලලා පගා දීලා එහෙම ඒවා එකක්වත් කරන්න බෑ එහෙම කෙනෙක් නැහැ. ඒ බුද්ධිලේගේ වැඩක් නෙමෙයි නිසා. පුද්ගලයා නම් පගා ගනි තමන්ගේ වාසියට කටයුතු කරයි. එහෙම එකක් කරන්න බෑ. අන්න ඒකයි කියේ ධර්ම නියාමයක් කියලා. යහපතක් කළොත් යහපත් ප්‍රතිඵල එනවා. දැන් අපිට අහන්නේ ඔකද මේක පේන්නේ නැහැ. මේක පේන්නේ නැත්තේ මහත්සිතේ ඇහැට. මේක බලන්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥා චක්ෂුතේ බලනවා කිව්වේ ඕනෝකයි. දහම් ඇහැර පේනවා හිතලා බලනකොට වැටහෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයකට වැටහුනහම නොවැටෙන හරියක් තියෙනවා. අපි විශ්වාස කරන කෙනෙක් ඉන්නවා මහා ඥානවන්තයි කියලා. අපි යම් යම් හේතු නිසා ඒ තැන දීලා තියෙන උත්තරමයන් වහන්සේ නමක් ඉන්නවා ඒ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ කිව්වේ. අපි යම් යම් දත්තයන් තුලින් අපි දැනගත නිගමනයන් තුලින් නිසක නිගමනයක් කරනවා ලෝකයේ අග්‍රසීත මහා ඥානවන්ත අනාවරණ ඥානියකින් ලෝක දැක්කා කියලා අපි විශ්වාස කරන උත්තරමයන් වහන්සේ නමක් කියනවා තමයි බුදුරජාන් වහන්සේ කිව්වේ බුදු පියාණන් වහන්සේ කිව්වේ. ඒ වගේ මේ මග අනුගමනය කරන්නා උතුම් සංඝ රත්නය හිටියයි කියලා අපි විශ්වාස කරනවා, දකිනවා. ගෞරවයෙන් අදහනවා. අන්නේ බුදු පියාණන් වහන්සේ ඒ සංඝ රත්නයත් දැකපු දෙයක් ලෝකෙට කිසිම ලාභකින් ප්‍රශංසාවකින් තොරව දෙනවා. මොකද දෙන්නේ? පරලොවත් මෙලොවත් සකස් වෙන්න වෙන්න මෙහෙම කියලා ක්‍රමයක්. අන්න එතනින් අපි දැනගන්නවා විශ්වාසයෙන් දැනගන්නවා මතු භවයකට උප්පත්තියට යහපත කරලා නම් යහපත් උප්පත්තියක් හෝ අයහපත් කරලා නම් අයහපත් දුගති උප්පත්තියක් හෝ ලැබෙන්න හේතු වෙනවා කියලා විශ්වාස කරනවා උතනින්.